හොඳයි එහෙමනම් අපි අද කාල වේලාව ගොඩක් ඉක්මනින් පවතිනවා. අපි එහෙමනම් ධර්ම සාකච්ඡාව නිමවටපත් කරමු. ලබන සතියේත් අපි ලෝණපල සූත්‍රය තමයි සාකච්ඡාවට ගන්නෙ. ලෝණපල සූත්‍රයේ මුල් ඡේද දෙක විතරයි අද දවසේ අපි කතා බහට ලක් කළේ. ඉතිරි කොටස අපි ඊළඟ සතිවල කතා බහ කරනවා. ඉතින් හැම දිනාටම අපි මෙත් සිතින් ආරාධනා කරනවා. තවත් දන්න හිතවතුන්, කල්යාණ මිත්‍රයින්ට මේක දැනුවත් කරලා ඒ බොහෝ දෙනාට ධම් අසන්නට, ධර්ම සාකච්ඡාව අසන්නට අවස්ථාවක් සලස්වා දෙන්න ඒක ධර්ම දානමය මහ පිංකමක් වෙනවා. ඉතින් අද දවසෙත් මේ ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණු හැම දිනාටම අපි ආශිර්වාද කරනවා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡාවට ඊටාම වටිනා දහම් පැන අද දවසෙත් විමසුවා. වගේ වටිනා අදහස් හැමදෙනාම මතු කළා. ඉතින් ඒවා නිසා තමයි ධර්ම සාකච්ඡාව ඊටාම හොඳ සියුම් තැන්වලට අපට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ධර්ම දේශනාවක් අහනවටත් වඩා සාකච්ඡාව ඊටාමත්ම වැදගත් වෙන්නේ ඒ ශ්‍රාවක දේශක දෙපක්ෂයේම අදහස් සංකලනය වෙලා අපි නොසිතූ තරම් සියුම් තැන්වලට ධර්මය පිළිබඳ සාකච්ඡාව විවරණය අරගෙන යන්නට අවස්ථා සැලසෙන නිසා ඒ සඳහා සහ සම්බන්ධ හැම දිනාටම මේ කුසලය ප්‍රඥාව දියුණු වීම පිණිස හේතු වේවා සුඛපටිපදාවෙන් වහා නිවන් අවබෝධ කරන්නට මේ මහා කුසලය හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි හෝරා ගණනාවක් තිස්සේම අපිට ධර්ම දේශනා කරමින් අපේ ගැටලු වලට පිළිතුරු සපයමින් අපිට පිහිට ඔබ වහන්සේට අප විසින් සිදු කළා වූ පින් අනුමෝදන් වේවා. එසේම මේ මහා ධර්ම දානමය පුණ්‍ය කර්මය ඔබ වහන්සේ ඉක්මන් භවයේදී ප්‍රාර්ථනා කරන බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය ලැබීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු